කවුද ශ්‍රාවකයන් සම්මහාන අද සිට මෙයට හතරිස් ආකාර විපස්සනා භාවනා ගැන දේශනා මාලාවක් ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙනවා. විදර්ශනා කියන්නේ පංචස්කන්ධයේ යථාර්ථය නියම පරිදි අවබෝධ කර ගැනීම සඳහා කරනු ලබන විදර්ශනා භාවනා කියන්නේ පංචස්කන්ධයේ නියම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කරන භාවනාවයි. ඒ පංචස්කන්ධයේ නියමිතත්වය අවබෝධ කරගන්නේ නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට බෑ. විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් දකින්නට ඕනේ. ඊට අමතරව අසුබ ධර්ම වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් දැකිය යුත්තේ මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරෙන්නට ඕනේ නිබ්බිදාව, විරාගය නැති කරගන්නට ඕනේ. ඒ වගේම පංචස්කන්ධ ධර්මයන් සිටින් අතහරින්න ඕනේ පටිනිස්සග්ගේනේ. ඒ වගේම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දකින්නට ඕනේ ආදී කරුණු සියල්ලම අන්තර්ගත ආයතනත් වන්නේ විදර්ශනා භාවනාව. විශේෂයෙන්ම විදර්ශනා තුළින් මේ පංචස්කන්ධ රූපේ යථාර්ථය දකිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසාම මේ පංචස්කන්ධ ධර්මයන් එක්කෝ නාම රූප වශයෙන් දකින්නට ඕනේ. එහෙමත් නැත්නම් ධාතු වශයෙන් ධාතු හයක් වශයෙන් නැත්නම් ධාතු 18ක් වශයෙන් දකිතේ. නැත්නම් ආයතන හයක් වශයෙන් ආයතන 12ක් වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. එහෙමත් නැත්නම් පස්ස ආයතන හයක් වශයෙන් දකිතේ වෙනවා. එහෙමත් නැත්නම් හේතුඵල වශයෙන් පටිච්චසමුප්පාද ධම්ම වශයෙන් දැකිය යුතු වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් අවබෝධ කරගත යුතු වෙනවා. මේ ආදී විවිධ ආකාරයෙන් පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය අවබෝධ කරගන්නා විට පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ අනිත්‍ය සංඥාව පහළ වීම නිසා පංචස්කන්ධයේ නිත්‍ය ධර්මයක් වශයෙන් ගන්න ලබන නිත්‍ය සංඥා සමාගයේ සිත තුළින් අයින් විය යුතුයි. පංචස්කන්ධ ධර්මයන් දුකක් වශයෙන් අවබෝධ වීම නිසා පංචස්කන්ධ ලෝකයේ සැපයක් කියන හැඟීම ඒ සංඥාවත් ප්‍රයින් කරගත යුතු වෙනවා. ඒ වගේම පංචස්කන්ධ ධර්ම මමයේ මගේ ආත්මය ආදී වශයෙන් ග්‍රහණය කරගන්නා ආත්ම සංඥාව දුරු කරමින් අනාත්ම සංඥාව සමාගයේ සිට තුළ පිළිගන්නට ඕන. මේ ආදී වශයෙන් ඒ වැරදි ආකාර සංඥාවන් ඉවත් වෙමින් නිවැරදි ආකාර සංඥා ඇති කරගන්නේ සංස්කෘත ලෝකේ යථාර්ථය දකිනින් සතරවර සත්‍ය අවබෝධ කරගන්නේ නිවන් ලැබීමට ගන්න ලබන උත්සාහය තමයි අපි මේ විදර්ශනා භාවනාව කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ විදර්ශනා භාවනාවේදී ප්‍රධාන වශයෙන් ගණන් ගනු ලබන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රි ලක්ෂණ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සක්නිපාතයේ සෝතසනක මෙලෙසින් දක්වනවා සෝත වික්‍රේ වික්ඛෝ පංච සංඛාරං නිච්චතෝ සම්පස්සම්තේ අනුලෝමකාය සංඛ්‍යා සමන්නාගතෝ සමන්නාගතෝ භවිෂ්‍යති නේතන්තහනං විද්‍යති අනුලෝමකාය සංඛ්‍යා සමන්නාගතෝ සම්මත නියමං උපනිෂ්ඨති නේතන්තහනං විද්‍යති සම්මතනියමං අනුපමානෝ සෝතාපට්ටි බලංවා සකදාගාම බලංවා අනාගාම බලංවා අරහත් බලංවා සච්චිකයිෂතේති ඉනේ සංධාන විද්‍යති මහණෙනි යම්කිසි භික්ෂුවක් එහෙම නැත්නම් යෝගාවචයේ කිසියම් සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් අන්න එවැනි කෙනෙකුට අනුලෝමක කාන්තියයි හඳුන්වනු ලබන අනුලෝම විදර්ශනා ඥානය උපදවා ගැනීමට කවදාවත් ලැබෙන්නේ නැහැ ඒක සිදුවන්නේ නැහැ අනුලෝම ඥානය කියන්නේ නිවනට අනුලෝම පවස්නා වූ නුවණ කියන එකයි. සියලුම සංස්කාර ධර්ම එක සංස්කාර ධර්මයක්ම හැර සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් දකින විට එක්කෝ දුක්ඛ වශයෙන් දකින විට එහෙමත් නැත්නම් අනාත්ම වශයෙන් දකින විට සංඛාර උපේක්ෂා ඥානයේ ඉක්මවා ගියාට පසු ඇතිවෙන විදර්ශනා ඥානයක් තමයි අනුලෝමික විදර්ශනා ඥානය කියන්නේ. මේ අනුලෝම විදර්ශනා ඥානය ඇතිවීමට සීලෝම් සංස්කාර එමෙන්සා අනිවාර්යයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දතේ තමයි. ඉතින් යම්කිසි එක හෝ සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් එවැනි කෙනෙකුට අනුලෝමක ඥානය ඇති වෙනවා කියන කරුණ සිදුවන්නට බැහැ කියන එකයි ඒ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. අනුලෝමක අකන්තිය අසමන්නාලතෝ මේ අනුලෝමික විදර්ශනා ඥානය ඇති වුණේ නැත්නම් සම්මත ඥානං වප්පමිෂ්ඨති නේතන්තහනං විද්‍යති සෝවාන් මාර්ගය සතරදාගාම මාර්ග ආදී ලෝකෝත්තර මාර්ග සිතක් පහළ වෙයි කියන එකත් කවදාවත් සිදු නොවන දෙයක්. සම්මතනියම මොනක්කම්මානෝ සෝතාපට්ඨ බලංවා සකදාගාම බලංවා අනාගාම බලංවා අරහත් බලංවා සච්චිකරිසතේති මේ සංතානං විජ්ජති. ඒ ආකාරයෙන් ලෝකෝත්තර මාර්ගසිතක් පහළ වූ කෙනෙකුට සෝවාන් සකදාගාම අනාගාම යරහත් කියන ඵලසිතක් උපදවා ගැනීමට හැකි වේවිය කියන කරුණ සිදුවන්නට නොහැකි දෙයක්. මේ වගේම බුදුරජාණන් වහන්සේ සෝවත වික්‍රේ වික්ඛෝ යං යං පංච සංඛාරම් සුඛතෝ සම්පස්සන්තෝ අනුමලෝමකාය කංච සමන්නාවතෝ භවිෂතේති මේ තන්තන විද්‍යති ආදී වශයෙන් දැක්වූ පරිදි යම් කෙසේ යෝගාවචරයක් නැත්නම් වික්ෂෝන් මේ කිසියම් සංස්කාරයක් සැපයයි කියලා දකිනවා නම් ඔහුට හෝ ඇයට කවදාවත් අනුලෝමික ඥානය ඇතිවන්නේ නැහැ. ඒ නිසාම ලෝකෝත්තර මාර්ගයක්වත් ඒකින් පසු පහළ වෙන පරිසිතක්වත් ඇතිවන්නේ නැහැ. එලෙසින්ම උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ යම් කිසි යෝගාවචරයක හේමන්තයන් සම්බෙක්ෂාව මේ සංස්කාර ධර්ම 30ක් ආත්ම වශයෙන් දකිනවා නම් එවැනි කෙනෙකුට කවදාවත් අනුලෝමික ඥානයෙන් නෙත් නැහැ මිනිස්සාම මාර්ගයක් ඵලයක් ලබන්නට බෑ මෙම නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් තමයි විශේෂයෙන්ම විදර්ශනා භාවනාව තුළින් අපි අත්දැකිය යුතුන්නේ. මේ ත්‍රිලක්ෂණ ධර්මයන් අවබෝධ කිරීම තුළින්ම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙන දෙයක් අවශ්‍ය වන්නේ නමුත් සමහර අයට මේ ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා තිබුණත් නිවන් අවබෝධ කරගන්නට හැකිවන්නේ නැහැ මොකද මේ ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳ විවිධ දෘෂ්ටි කෝණ වලින් අපි මේ පංචස්කන්ධ ධර්මයන් සංස්කාර ධර්මයන් දකින්නට ඕනේ. එහෙම දකින්නට නැහැකම නිසා ත්‍රිලක්ෂණ ගැන ත්‍රිලක්ෂණය ගැන අවබෝධ අවබෝධයක් ලබා තිබුණත් එවැනි කෙනෙකුට නිවන් ලබන්නට හැකියාවක් නැහැ. දැන් උදාහරණයක් කිව්වොත් මෙයාට දුක කිව්වොත් මේ සෑම කෙනෙකුටම දුක තේරෙනවා. පංචස්කන්ධයේම දුකක් කියලා කිව්වොත් ඒක අවබෝධ කරගන්නට පුළුවන්. දුක ගැන අවබෝධයක් ඇති වෙලා තිබුණත් මේ පංචස්කන්ධ ධර්මයන් අතීතම බදක වදකේ කියලා කේ අවබෝධ කරගන්නා නම් අර දුක කියලා අවබෝධ කරගන්නා ඒ අවබෝධයට වඩා එහා අවබෝධයක් එවැනි කෙනෙක් ලබනවා. අර වදකා කියලා මේක පංචස්කන්ධ ලෝකයේ වදකේ කියලා දකින පුද්ගලයා දුක කියලා දකින පුද්ගලයාට වඩා යමක් අවබෝධ කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මේ ත්‍රිලක්ෂණ ධර්මයන් විස්තීර වශයෙන් බලන ආකාර 40ක් තමයි 40 ආකාර විදර්ශනා භාවනාව තුළින් දැක්වෙන්නේ. මේක තියෙන්නේ පටිසම්භිදා මාර්ග කාලයේ. කතමේ ආකාරයේහි සම් අනුලෝමිකං කාන්තින් පරිලබ්බති කතමේ ආකාරයේ සම්මතන යමන් ඔක්කොමද කියලා ඒ පරිසම්බිදා මග්ගපාළියේදීම ශ්‍රීමත් කරනවා කොපමණ ආකාර වලින් මේ අර කලින් කියපු අනුලෝමික ඥානය උපදවා ගන්නට පුළුවන්ද කොළපමණ ආකාරවලින් මාර්ගයකට ඵලයකට සිදුපත් කර ගන්නට පුළුවන්ද කියන එකයි එහි අදහස. චත්තානිසාය ආකාරයේහි අනුලෝමිකං කන්තින් පරිලබ්ධති හතරිස් ආකාරයකින් අනුලෝමික ඥානය ලබන්නට පුළුවන් චත්තානිසාය ආකාරයේහි සම්මත නියමං නොක්කමති හතරිස් ආකාරයකින් මාර්ගසිත ඵලසිත උපදවා ගන්න ගන්නට පුළුවන් සම්මත න්යාමයට බසින්න බැස ගන්නට පුළුවන් කියන එකයි ඒ අදහස. පතමේ චත්තාලීශාය ආකාරයේ නම් ආකාර 40කින්ද කියන ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් තමයි ඒ ආකාර 40 දක්වන්නේ පංචස්කන්ධයේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ ආදී වශයෙන් පද 40ක් හි දක්වා තිබෙනවා. ඒ පදහතලියට අරගෙන කරන ලබන භාවනාවට තමයි 40 ආකාර විදර්ශනා භාවනාව කියලා අපි කියන්නේ. පංචස්කන්ධේ අනිච්චතෝ පස්ස පංචස්කන්ධේ අනිච්චතෝ පස්සතෝ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දකින විට අනුලෝමිකම් කන්තෙන් පරිලබති මේ අනුලෝමික ඥානය ලැබෙනවා. පංච පංචන්නම් කන්දහනන් නිරෝධා මේ පංචස්කන්ධ ධර්මයන් සිතට සම්පූර්ණයෙන් නොයැටී ගොස් නිරුද්ධ වී යාම දකින විට ඒ නිරෝධය දැක්කාට පසුව නිච්ඡන් නිබ්බානන්ති පස්සන්තෝ නිර්වාණය දකින විට සම්මත නියම නොක්මති අර සම්මත නියාමයේ කියන ලබන ලෝකෝත්තර මාර්ග සිතකට සිතපත් වෙනවා ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දකින විට ඒ පළවෙනි කොටස අපේ මේ අනිත්‍ය වශයෙන් දකින විට අනුලෝමික ඥානය ලැබෙනවා ඒ පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් දැක දැක සිටීම තුළින් පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැකීම නිසා සම්මත නියම්යන්ය කියන ලබන ලෝකෝත්තර මාර්ග ශික්ෂා එයින් පසු ඇතිවන මල් ඵල ශික්ෂා උපදවා ගන්නට පුළුවන් කියන එකයි අදහස. මේ පදහතලියේ දැක්වෙන සිංහල පොතක් තියෙනවා වේදපාණේ චන්දවිම මහ ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත චත්තාලීශාකාර මහා විපස්සනා භාවනාව කියලා. මේ අය අනිවාර්යෙන් මේ පොත කියවන්නට ඕන. අපි අවුරුදු 35කට 40කට පමණ වලදී තමයි මේ පොත කියෙන්නේ. ඒ කියන ලද කරුණු පිළිබඳ අවබෝධයක් අපිට ඉඳලා තිබුණා. සමහර විට මේ අවබෝධයත් අපගේ භාවනාව සඳහා බෙහෙවින් උපකාර වෙන්නට ඇතැයි කියලා අප කල්පනා කරනවා. එනිසා ඉදිරියේදී කමු ලබන දේශනා තේරුම් ගැනීමේ පහස සඳහා මේ අයගේ භාවනාව දියුණු කර ගැනීමට උපකාර කරමින් උපකාරයක් ලබා ගැනීම සඳහා ඒ අපනිෂ්ඨාකාර විදර්ශනා භාවනාව පිළිබඳ ලියවුණු රේරුකාණේ ස්වාමීන් වහන්සේ විසින් රචිත ඒ පොත සත්‍යාලී ශාකාර විපස්සනා මහා විපස්සනා භාවනාව කියන ඒ පොත කියවන්නේ සාමාන්‍යයෙන් අපගේ ධර්ම දේශනාවල යම් කිසි පොතපතකින් දැක්වෙන කරුණක් දක්වන විට අහමල් පොතෙන් මේ දේ උපුටා ගන්නයි කියලා මේ කරුණු මේ උපුටා ගන්න අවස්ථාවලදී දක්වනවා. මේව දේශනා මාලාවේදී සමහර විට ඒ පොත්වල ඒ පොතේ තිබුණු සමහර කරුණු විටින් විට අප නම සඳහන් නොකලා පොතේ පොතේ නම සඳහන් නොකලා ඇතුළත් කරන්නට ඇතුළත් වන්නට පුළුවන්. සමහරට කිසිවක් නෑ ඇතුළත් නොවෙන්නට පුළුවන්. එතකොට මේ හතරේශාකාර භාවනා කිරීම තුළින් අපට විවිධ දෘෂ්ටි කෝණ වලින් පංචස්කන්ධයේ යථා තත්ත්වයේ යථා පරිදිම අවබෝධ කරගන්නට පුළුවන්. ඒ පද 40 තමයි අනිච්ච දුක්ඛ රෝග ගන්නා සල්ලා අඝා ආබාධ පරෝ පරේ පලෝකෝ ඊති උපද්දව භය උපසංගා චලා පබංගෝ වද්දවා සානාලේන ආශරණා වෙත්තා සුත්‍යාසඤ්ඤා අනත්ත ආදීනම අවිපරිණාම ධම්මා සාරසාග මූලාවදක විභව සාස්වා සංකතා මාත සංඛාර නිසා ජාත ධම්මා ජරා ධම්මා ව්‍යාධ ධම්මා මරණ ධම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකේෂ ධම්මා මේ ආකාරයෙන් මේ පද හතරේ දැක්වෙනවා ඒ පොතේ මේ පද හතරේ දක්වා තිබෙනවා ඒ නිසා මේ ඇටේක අවශ්‍ය නම් ටික ටික මතක තබා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ දේශනාව අසන විට එක එක පදයක් කොහොම මතක තබා ගන්නවා. ගත්තාට පස්සේ ඒ පද හතිය අනිවාර්යයෙන්ම තමාට අමතක නොවන ශේම සිතේ සහාන් වෙනවා ඇති. එතකොට අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒයින් පළමුවෙන්ම දක්වා ඇති පදයේ අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින එක. මෙතන නිවන් ලැබපෝ මාසෝන් ආදී මාර්ගඵල ලැබලා පරිසමාතර සම්වැදින ආයත් මෙතන ශේෂනවා එය හිතන්නට පුළුවන් මේ අනිත්‍ය ගැන හිතාම සරල දෙයක් නේ මේවනම් අපේ චේතනම් ප්‍රයෝජනවත් නොවේ කියලා. බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දක්වන මහණෙනි සහත් වූ කෙනෙකු පවා මේ අනිත්‍ය ආදී වශයෙන් මේ පංචස්කන්ධ ලෝකේ නැවත නැවත නැවත නැවත සම්මස්නය කළ යුතුයි කියලා. හේතුව රහත් වූ කෙනෙකුට නැවත කරන්නට කිසි දෙයක් නැහැ. ඒක ඇත්තේශේවත් ditta dhamma sukha viharaaya sammattanti කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ditta dhamma sukha විහරණය සඳහා ඒ රහත් වූ කෙනා අනිත්‍ය ආදී ලක්ෂණයන් අවබෝධ කර කර නැවත නැවත සම්මස්නය කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒ විදිහට ඒ ලක්ෂණ අනිත්‍ය ආදී ලක්ෂණ අවබෝධ කර කර ඒ අනුව මානසිකාල පැවැත්වූ කෙනෙකුට රහත් වූ කෙනෙකුට පහසෙන්ම ඵල සම්මත සම්මාදින්නට පුළුවන් පුළුවන්කම තිබෙනවා සිතේ තියෙන නිශ්චලභාවය දෙකටම කිසිම අපහසුවකින් තොරව සුවසේ පවත්වාගෙන යන්නටත් හැකියාව තිබෙනවා. රාහතෝ කෙනෙක් පවා පිරිහෙන බව ලෝක සාමයේ ලාභ සත්කාර ලෝක සම්මතයේ දැක්වෙන සෝතේක බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. එයින් අදහස් කරන්නේ රහත් මාර්ග ඵල සිත් නැති වෙනවා කියන එක නෙවෙයි යම් යම් කර්මාන්තවල නිරත වෙලා සිටින විට මිනිස් සමග කතා බහ කරමින් සිටින විට විවිධාකාර කම්මාරාමතා, භස්මාරාමතා, සංගණිකාරාමතා ආදී වශයෙන් දැක්වූ කරුණවලදී සිටින විට එවැනි රහතෝ කෙනෙකුට වන් තමා ලබා ඇති ඵලසිතට සිතපත් කරගන්න සමහර විට අපහසු වන්නට පුළුවන් නැත්නම් ඊට ඉක්මනට නොලැබෙන්නට පුළුවන් තමා ලබා තියෙන ධානාදී සම්පත් ඒ ධාන වලට සම්බන්ධින්නට නොහැකි වෙන්නට පුළුවන් විවිධ කර්මාන්තවලදී විවිධ දේවල් වලදී කටයුතු කරන නිසා එවැනි එම නිසාම මේ අනිත්‍ය ආදී වශයෙන් සම්මස්නය කිරීම එවැනි අයත් කළ යුතු බව බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒක එහෙමනම් ඒයින් පහළ සිටින අය ගැන නැහැ කියන්නටම දෙයක් නැහැ. අනිච්ච සංඥා විකේ බාහිතා බහුලී කතා මහත්ඵලාහුන්තේ මහා නිසංසා අමතෝ ගදා අමතෝ පරිෝසානා කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා මහණෙනි මේ අනිච්ච සංඥාව බාහිතා කිරීම තුළින් නැවත නැවත වැඩිම තුළින් මහත්ඵල මහා නිසංස භාවයක් ලැබෙනවාය අමතෝ ගදා අමතෝ පරිෝසානා නිවන කෙලවර කොට ඒ අනිච්ච සංඥා වැඩිම පවතිනවාය අනිච්ච සංඥා විකේ භාවේ තබ්බා අසීමාන සමුද්ධාතය කියලා දැක්වූ තවස්තනයක් තියෙනවා. මොනවද මේ අනිච්ච සංඥා වාස්තීමානේ සම්පූර්ණයෙන්ම දුරු කිරීම සඳහා භාවිතා කරන්න කියන එකයි අදහස. අස්මිමානේ දුරු කරන්නේ රහත් වීම තුළින්. අනිච්ච සංඥා භාවිතා බවලේ කතා සම්මන් කාමරාගම් පරියාදීති ආදී වශයෙන් දැක්වූ පාඩයක් තියෙනවා මේ අනිත්‍ය සංඥා වැඩි වීම තුළින් කාමරාග පටිකාදී සියලු මනුෂ්‍ය ධර්මයන් සම්පූර්ණයෙන් ශේකරන්නට පුළුවන් බව දක්වා තිබෙනවා එනිසා මේ අනිත්‍ය ගැන සිහිපත් කිරීම සරල දෙයක් වශයෙන් කිසිසේත්ම නොසිතිය යුතුයි අනිවාර්යයෙන්ම අපේක්ෂින් අනිත්‍ය සංඥා තව තවත් තව තවත් දියුණු කරගත යුතුයි කියන හැඟීම පළමුවෙන් නැති කරගත යුතුමයි එසේ නැතිව එහෙම මේවා සරල වශයෙන් ඉදිරිපත් කරන සරණ වශයෙන් සිතලා ඒවා තුලින් දැඩිය යුතු ගැඹුරු අවබෝධයන් ලබා ගන්නේ නැතුව අපරාධේ ගන්නට තියෙන උසස් ප්‍රතිඵලයක් ගන්නට නොහැකිවන්නට අවකාශ ඉද ප්‍රස්තාව සමාවේශයෙන්ම සල්සා ගන්නවා වන්නට පුළුවන්. එම නිසා ඒ ගැන මනා ඒ ගැන අවබෝධයක් ඇති කරගත යුතුයි. අනිත්‍ය සංඥා මා විසින් තව තවත් දිනු කරගත යුතුමයි කියලා. අනිත්‍ය සංඥාව කියනකොට මෙයට අනිත්‍ය කියනකොටම තේරෙන්නට ඕනේ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයටයි අනිත්‍ය කියන්නේ. මේ අනිත්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා සංසති අනිත්‍යතාවය ස්වස්නික අනිත්‍යතාවය කියලා. සංතති අනිත්‍යතාවය කියන්නේ යම් කිසි පරම්පරාවක පැවැත්මක නැත්තටම නැති යම නිරුද්ධ වියම්. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු මම අත උසවනවා කියලා. අත උසවීමේ ක්‍රියාවක් තියෙනවා. ඒ එසවීමේ ක්‍රියාවලින්ම වෙච්ච විදසම අත එසවීමේ ක්‍රියාවට සඳහා පවතින කිසිේත් හැකියාවක් නැහැ. එතකොට අත එසවීමේ ක්‍රියාව ඉවරයි. ඒ අත එසවීමේ ක්‍රියාවේ සංතතියේ පරම්පරාව ඉවර වෙන්නට කලින්ම අත කෙස් දහක් ඔසවන වෙච්ච තිබුණු තත්ත්වය නෙවෙයි ඊළඟ කෙස් දහ ඔසවන වෙච්ච තැන. අර පළවෙනි තත්ත්වය නිරුද්ධ වෙලා. ඊට තත් දෙස්දහ කියලට ඔස වෙනකොට ඊට පෙර තිබුණ තත් දෙකම නිරුද්ධ වෙලා ඊටත් කෙස්දහ කියලට අතවස වෙනකොට ඊටත් පෙර තිබුණු අවස්ථා තුනම නිරුද්ධ වෙලා මේ විදිහට ශ්‍රමයක් ශ්‍රමයක් පාසා මෙසවීමේ ක්‍රියාදාමය ක්‍රියාවලිය එතනම එතනම කැඩි කැඩි බිඳි බිඳි නිරුද්ධ වෙනවා නමුත් අපිට ඒක තීරයට දැස්නේ වන්නේ කෙනෙන්නේ. ඒක නිසා අපේසල ඉවර වුණාට පස්සේ ඉස්සරලා ඉවරයි කියලා තේනවා. ඉස්සරීමේ ක්‍රියාවට එකින් පසු සඳහා පවතින්නට හැකියාවකුත් නැහැ. මෙන්න මේ විදිහට ශ්‍රමික අනිත්‍යතාවය සහ සංතති අනිත්‍යතාවය තේරුම් ගන්නට දැන් අපි මේ ධර්මයේ දේශනා කරනවා දේශනා කරන විට සෑම වචනයක් වචනයක් ගානේ මේ වචනේ පිට කරලා ඉවර වෙන එකට මේක නිරුද්ධ වෙනවා අපේ ධර්ම දේශනාව නිම කරලා කියලා ඉවර වෙනකොට මේ වචන පරම්පරාව සංතතිය සම්පූර්ණ නිරුද්ධ වචනයක් වචනයක් ගානේ ඒ වචන නිරුද්ධ වීමම ශනික අනිත්‍යතාවය කියලා අපි හඳුන්වනවා. අර ඒ දේශනාව අවසානයේ නිම වෙන එකට සංතති අනිත්‍යතාවය කියලා හඳුන්වන්නට පුළුවන්. වචනයක් වචනයක් පිට කරනකොටත් එතනක් තියෙන ශනික අනිත්‍යතාවයන් ගොඩක්. සෑම වචනයක්ම පිට කරන්නට අපිට යම් යම් ශබ්ද අවශ්‍යයි. ඒ සෑම ශබ්දයක්ම එතන මෙතනම නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. දැන් නිරුද්ධ වී යනවා කියනකොට නී ශබ්දේ පිට වුණා, රෝ ශබ්දේ පිට වුණා, අද් ශබ්දේ පිට වුණා, ද ශබ්දේ පිට වුණා. ඒ විදිහට එක එක ශබ්ද එතන මෙතනම නිරුද්ධ වී යාම ශනික වශයෙන් නිරුද්ධ වී යාමක් තියෙනවා. මේ විදිහට ශනික අනිත්‍යතාවයක් කියලා එකක් තිබෙනවා. ඒ වගේම සංකත අනිත්‍යතාවය කියලා එකක් තිබෙනවා. මේ ශනික අනිත්‍යතාවය දකින්නට පුළුවන් විදර්ශනා භාවනාව දියුණු කෙනෙකුට පමණයි. ශීට ශීයම ශනික වශයෙන් සිදුවන අනිත්‍යතාවය බුදු කෙනෙක් පමණයි සාමාන්‍යයෙන් දකින්නේ එයින් පහළ මාර්ගඵලලාභී අයට ශනිකානිත්‍යතාවයට ඉතා සංකප්පයක් දකින්නට පුළුවන්. එතකොට ඒ ශනිකානිත්‍යතාවය සහ සංතති අනිත්‍යතාවය ගැන හැඳින්වීමක් අපේ කලේ මේ අනිත්‍යතාවය ගැන බහනා කරන විට තේරුම් ගත යුතු ප්‍රධාන වචන පහක් තිබෙනවා. අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය අනිත්‍ය සංඥාවය විපරිණාමය නිරෝධය කියන වචන පහ. ඒකත් තේරුම් ගත යුතුයි. යම් දෙයක් වෙනස් වෙන ස්වરૂපයෙන් යුතු නම් ඒ වෙනස් වෙන ස්වභාවයට ඒ ලක්ෂණයට කියන අනිත්‍ය ලක්ෂණය කියලා. අපි දැන් ත්‍රිලක්ෂණය කියලා කතා කරනවානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයන් කියලා ඕන කෙනෙක් දන්නවා. එතකොට මේ ත්‍රිලක්ෂණයේදී අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ වෙනස් භාවයකට ඒකට නිරන්තරයෙන් නැතිවීමෙන් නැතිවීමෙන් පත්තන ස්වභාවයකට පත්තන ස්වરૂපය. ඒ කියන්නේ නිරන්තරයෙන් ඇතිවීමෙන් නැතිවීම යන ස්වરૂපය අනිත්‍යය කියන්නේ. අනිත්‍ය ලක්ෂණය කියන්නේ. ඒ අනිත්‍ය ලක්ෂණයන් උද සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි. එතකොට අනිත්‍ය සංඥාව කියන්නේ ඕවා පිළිබඳව ඒ අනිත්‍ය පිළිබඳව පැහැදිලි ලෙසටම තමාට අවබෝධ වෙන පෙනී යන එක. අනිත්‍ය ගැන හිතන එක නෙවෙයි අනිත්‍ය ගැන කියන එක අහලා ඒ ගැන සංඥා මාත්‍රයක් ඇති කර ගැනීම අනිත්‍ය සංඥාව කියලා හිතන්නට එපා. ඒ මෙතන සංඥාව කියන වචනය අතහැරලා තියෙනවානේ අනිසංඥා බිකේ භාෂා බහලේ කතා මහත්පරාමති මාන සංසාරදී වශයෙන් අනිත්‍ය සංඥා මහණේ භාෂා කරපුවා මේ කියන්නේ කරන්නේ කියලා. එතකොට මේ අනිත්‍ය සංඥාව කියන්නේ තමාගේ ශරීර තුළ ඇති වෙන සංඥාවක් එහෙම නෙවෙයි. අනිත්‍ය පිළිබඳ තමාගේ සිත තුළ සමාටම පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධ වී පෙනී යාමට තමයි මෙතන අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. අනිත්‍ය නිසාම විපරිණාමයකට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. ඕනෑම දෙයක් වෙනස් වෙනත් විවිධ විවිධ ස්වරූප වලට පත් වෙනවා. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ එකම දෙයක් තියෙන්නේ මේ එකම දේ වෙනස් වෙන ස්වරූප වලට පරිවර්තනය වෙනවා කියලා. ඒක වැරදි. එකම දෙයක් හැම වෙලාවෙම පවතින්නේ සෑම ශරණයක් පාසාම අපි රූපස්කන්ධය ගැන කතා කරලා රූප කියන්නේ පණ ඇති රූප නැති රූප ගැන කතා කරොත් එහෙම ඒ රූප සෑම ශරණයක් පාසාම නැති නැති යනවා ඒ නැති වෙන නැති වෙන රූප නැති නැති යනකොට ඊට වඩා මෝරකෝ වෙනස් වෙන ආකාරයේ රූප කලාප ඇතිවීම තුළින් නැත්නම් ඊට වඩා වැඩි රූප කලාප ඇතිවීම තුළින් එහෙනම් නැත්නම් ඊට වඩා අඩු රූප කලාප ඇතිවීම තුළින් එහෙම නැත්නම් ඒ රූප කලාප වලට ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍යයන් ලැබීම තුළින් ඒක වෙනස් පරිවර්තනයකට පරිවර්තනය වෙනවා එතකොට එකම දෙයක් වෙනස් ස්වරූපයකට පරිවර්තනය වුණා නෙවෙයි නිරන්තරයෙන් නැති නැති යන ක්‍රියාදාමයක් මේ විපරිණාමය කියලා කියන්නේ බව තේරුම් ගත යුතුයි. ඒ විපරිණාමයත් අනිත්‍යයත් ඒවා තියෙන එකක් තමයි Nirodha කියන්නේ. මේක තමයි අපිට අවශ්‍ය වන්නේ නිවන් දැකීමට. දැන් දැන් මේ ඉරපායලා තියෙන වෙලාවට අවු වෙලා තියෙනවා නම් තවත් දැකලා ඇති. එතකොට අහසේ බලාපොරොත්තු වෙන මේකට බැහැ ගියොත් ඈතින් කියන ඉරහෙලිය, ඉරුහෙලිය නිවි නිවි නිවි නිවි එන ආකාරයත් මෙයා දැකලා ඇති. මෙන්න මේ ආකාරයෙන් අපි අනිත්‍ය ගැන බලබලා සිටින විට මේ පංචස්කන්ධ ධර්ම නිවි නිවි නිවි නිවි එන එක දැකීම තමයි Nirodha කියලා අප ප්‍රකාශ කරන්නේ. එතකොට Nirodha කියන එක වෙනම දෙයක්. අනිත්‍ය කියන එක වෙන දෙයක්. විපරිණාමය කියන එක වෙනම දෙයක්. අනිත්‍ය ලක්ෂණය කියන්නේ තවත් දෙයක්. එම නිසා ඒ කරුණු පැහැදිලිව අවබෝධ කර ගැනීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ අනිත්‍යතාවය දකින්නට පුළුවන් ප්‍රධාන වශයෙන් සංතති අනිත්‍යතාවය එක ඉක්මනට. ඒ කියන්නේ එක පහසෙන් සංතති අනිත්‍යතාවය දකින්නට පුළුවන්. ශනික අනිත්‍යතාවය දර්ශනා භාවනාව තුළින් සමාධිමත් සිතක් තුළින් දත යුතු දෙයක්. අනිත්‍යතාවය පිළිබඳ කරුණු පළමෙන් තේරුම් ගන්නට ඕනේ පොත්පත් වලින් කියවලා වේන් ධම්ම දේශනා අහලා. ඊට පස්සේ ඒක සමාගයේම අවබෝධයක් බවට පත් කර ගන්නට ඕනේ සමාගයේ සිතටම පෙනී යන්නට ඕනේ මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා. එතකොට ඒක වෙන කෙනෙකුගේ අවබෝධයක් නෙවෙයි සමාතම පැහැදිලි ලෙස පත්‍යස්සස පෙනී යන අවබෝධයක් විය යුතුයි. මෙන්න මේ අවබෝධය නැතුව පොතෙක් අනිත්‍ය අනිත්‍ය කියා කියා හිත හිතා හිටියත් වෙන කෙනෙක් කියන දේවල් අහහා හිටියත් නිවන් ලබන්නට බෑ. ඒ අවබෝධය තමාගේ සිත තුළ ඇති වෙලා නැත්නම්. ඒ අවබෝධය තුළින්ම නිවන් ලබන්නට බෑ. මේක භාවනාව තුළින් විදර්ශනා භාවනාවක් කිරීම තුළින් පංචස්කන්ධ ලෝකයේ ශනික වශයෙන් සිදු වෙන අනිත්‍ය නිරෝධයේ දැකීම තුළින් අත්දකින්නට ඕන එතකොට තමයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ. එතකොට සංතති අනිත්‍යතාවය ගැන පහසෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් බව මා කියවා. මේ සංතති අනිත්‍යතාවය ගැන සහ වෙනත් විවිධ ආකාරයෙන් අනිත්‍යතාවයේ දැකිය යුතු ආකාර පිළිබඳ දේශනා රාශියක් අප මීට ප්‍රථමයෙන් කියවලා කියලා තියෙනවා. ඒ දේශනා සෑම එකක්ම නැවත වශක් මේ අය අහන්න, දැනුම අලුත් කරගන්න. එම නිසා මේ දේශනා එක සැරයක් ඇහුවාට පස්සේ තේරෙන්නේ නැත්නම් තව තවත් තව තවත් කර අහලා ඒ දැනුම අලුත් කර ගැනීම අනිවාර්යයි අවශ්‍ය වෙනවා. මොකද මේ දේශනාවල තියෙන කරුණු මේ දේශනාවේදී ඉදිරිපත් නොවන නිසා එහෙම කියේ. එතකොට සංතතිය අනිත්‍යතාවය බලන්නට ඕනේ පළමුවෙන්. ඒ සංතතිය අනිත්‍යතාවය බලන විට තමන්ගෙන් පරිබාහිරව තියෙනා වූ ලෝකේ අජීවී සජීවී වස්තුන්ගේ සංතතිය නිසිතාවේ දැකීම පහසෙන් ඕනෑම කෙනෙකුට කාණට පුළුවන්. උදාහරණ වශයෙන් කතා කරොත් සියලුම ලෝකයේ සිටින සියලුම මිනිස්සු මරණයට පත් වෙනවා මරණයෙන් අනිත්‍යය යනවා. ඒක පහසෙන් ඕනෑම කෙනෙකුට දකින්නට කියන්නට අහන්නට පුළුවන් දෙයක්. ඒ වගේම සියලුම ත්‍රි සංසත්‍යෝ මරණයෙන් ඔක්කොම අනිත්‍යද යනවා. සියලුම අමනුෂ්‍යෝ යන්තා ලෝකයේ අමනුෂ්‍යයන් සිටිනවා නම් කොතෙක්කල් ජීවත් වුණත් ඒ ඇත්තට වෙලා නැති වෙලා මරණය ධර්මයටපත් වෙනවා. සියලුම දෙවිවරුත් ඒ විදිහම චුත වෙනවා. සියලුම බ්‍රහ්මණු කල්පගණන් අවශ්‍ය සිටියත් අකනිත්ත බ්‍රහ්ම ලෝකයේ හිටියත් නැත්නම් නේව සංඥා නා සංඥා ඇතේ කල්ප 84000 පොදුවයි අවශ්‍ය කියන දක්වා තිබෙන කල්ප 84000 ගියත් නැති වී යනවා නිරුද්ධ වී යනවා අනිත්‍යය. ඒ විදිහට මේ පළමුවෙන්ම සංතතියේ තියෙන සංතති වශයෙන් පවත්නා අනිත්‍යතාවය පහසෙන් තේරුම් ගන්න. ඊට පස්සේ බාහිර ලෝකයේ තියෙන අජීවී වස්තුවල තියෙන අනිත්‍යතාවය දකින්න බලන්න. උදාහරණ වශයෙන් අපි කතා කරොත් එහෙම ගහක් ගත්තොත් ගහක පුංචි අපි හිතමු ශීඹල පැලයක් සිටිනවා කියලා ශීඹල ඇටයෙන් පඳු මත වෙලා පැල වෙනකොට දෙපැත්තට ශීඹල ඇටේ පෙති දෙක දෙපැත්තට ගිහිල්ලා ඉතා කුඩා නියපොත්තෙනුත් කඩන්නට අවශ්‍ය නැති තරම් ඉතාම සියුම් තත්ත්වයකට ඒ සත්‍යයේ එnde ende ende ende ende ende ලොකු වෙලා සමහරට පොරෝකින් කපන්නටත් බැරි තරමට ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා තියෙන විශාල සීබරාගතක් තියෙනවා. මේවා කොයිතරම් අනිත්‍යතාවයන්ට විපරිණාම ස්වરૂපයන්ට පත්වනවාද කියලා බලන්නට පුළුවන්කම තියෙනවා. ලෝකයේ තියෙන ඕනෑම ගහක් වෙන ඕනෑම කොළයක් ගත්තත් එහෙම අපි තම උදාහරණයට නාකොළයක් ගත්තා දන්දන් තියෙනවා රෝස පාටට ලස්සන තියෙනවා මේක මෝරලා මෝරලා යනකොට කහ මේ ටිකක් කොළ පාට වෙනවා ඊටත් වඩා දත කොළ පාට වෙනවා ඊට පස්සේ මේක කහ පාට වෙනවා ඊට පස්සේ දුඹුරු පාට වෙනවා ඊට පස්සේ පස්සෙලා යනවා මේ විදිහට ලෝකයේ තියෙන සෑම ගහක කොළක ගහක තියෙන කොළයක්ම අනිත්‍යයට යන ආකාරය දක්වන. මලක් ගත්තත් එහෙමයි සම්පූර්ණම පෝෂ්‍ය තත්ත්වයක් තිබුණා. පිපිගෙන එන තත්ත්වයක් තිබෙනවා, පිපෙන තත්ත්වයක් තිබෙනවා, පර වෙන තත්ත්වයක් තිබෙනවා, ඊට පස්සේ කුණු වී යන තත්ත්වයක් තිබෙනවා. ගහක ගෙඩියක් ගත්තත් ඒ විදිහටම පූර්ණම කාලේ තත්ත්වයක් තිබුණා. බිනුකොස් ගෙඩියක් කියලා ඉතාම පහළම මට්ටමක් තිබුණා. ඒක ඊට පස්සේ වෙනස් ස්වරූපයකට පත් වෙන වෙනස් වෙනස් නාමයකින් අපි ඒක හඳුන්වනවා. ඊට පස්සේ තවත් ලොකු වෙනවා ඊට පස්සේ ඉදෙනවා කුණු වෙනවා මේ විදිහට හැම දෙයක්ම අනිත්‍යයට යනවා විශාල ගොඩ නැගිලි ඕන මේක සමහරට හදිසි අනතුරක් භූමි කම්පාවක් වෙන දෙයක් සිදු වුණා නැත්නම් බෝම්බයක් දෙයක් වැනි දෙයක් වෙටි වැදුණොත් එකපාරටම විනාශ වී නැත්තටම නැති යන්නට පුළුවන් වෙන දෙයක් තියා ලෝකේ යන්තාවක් තියෙනවා නම් ආභාෂ ලෝකෙන් පහළ ලෝක මේ සියල්ලම ලෝක විනාශයේදී සම්පූර්ණයෙන් නැති වෙන බව බුදුරජාණන් වහන්සේ විසින් දක්වා වදාළා තිබෙනවා. සත්‍ය සූර්යෝද්ගමන කියලා සූත්‍රයක බුදුහාමුදුරුව දක්වන සූර්යා එකක් දැන් තියෙන්නේ මේක පසු කාලයක ටික කාලයක් යනකොට දෙකක් බවට පත් වෙනවා උදේට එකයි සායට එකයි. ඔක කොටස් දෙකකට කැඩීමෙන් හෝ දෙකක් පහළ වීමක් වශයෙන් ඒක සිදුවන්නේ. ඊට පස්සේ තුන් සූර්ය වන්තුණක් හතරක් පහක් හයක් හතක් වෙනකම්ම පායන පායන බව දක්වා තිබෙනවා. ඒ පායනයේ මේ මහා සාගරයේ කුලීතන කොයිතරම් විශාලද ඒ විශාල සාගරයේ කොයිතරම් ජලස්කන්ධයක් තිබේද ඒ මහා ජලස්කන්ධය ඇඟිල්ලක් ඔබන්නටවත් බැරි වෙන තරමටම වතුර නැත්තටම නැති යනවා කියලා දක්වා තිබෙනවා ඊට පස්සේ ලෝක මානුලව ගිනිගෙන දැවිලා අලුත් නැතිව කපුව දෙවි යන්නාසේ සම්පූර්ණයෙන්ම දෙවි විනාශ වන බව දක්වනවා ඒ සත්‍ය සූර්ය දමන වැනි සූත්‍රවලදී එතකොට මේ ආකාරයෙන් ලෝකයේ තියෙන බාහිර වස්තුන් සියල්ලම සංතති වශයෙන් අනිත්‍ය යන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට ඕන. මේ අවබෝධයේ කිසිසේත්ම නිවන් ලබා දීමට හේතු වන්නේ අපි මේ සම්වේ සංඛාර අනිත්‍යතේ යදා පඤ්ඤාය පස්සතේ යත නිබ්බිදතේ දුක්ඛේ සමබ්බෝසුද්ධාතේන ධාතාවට අනුව ශේලෝන සංස්කාර අනිත්‍යයි කියලා නුවණින් යම් කලක දකිනකොට ඒකම නිවන් ලැබීමේ මාර්ගයක් බවට පත් වෙනවා කියන අදහස අනුව මේ ශේලෝන සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියනවා. මේ විදිහට දකින කාල පරිච්ඡේදය තුළදී තමා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සිටිනවා මේ සෑම විටම දකින දකින සෑම දෙයක්ම අනිත්‍යයට යන අනිත්‍ය බව තේරෙන්න ඕන. කොමක් මොනවා දැක්කත් ඒ දකින දකින සෑම දෙයක්ම මේකත් අනිත්‍යයි මේකත් අනිත්‍යයි මේකත් අනිත්‍යයි කියලා Tamante ඉදීම සිතට වැටහෙන්නට ඕන, තේනියන්නට ඕන. ඒවා කාටවත් කියන්නට යන්න දෙපා මේ අප්‍රමාණිතය වැඩන්නේ කියලා. සම්මුතියේ පිළිතලා අපි කටයුතු කරනවන සම්මුතියේ පිළිතලා ලෝකයා සමග ඇසුරු කරන්න ඇසුරු කරන්නට ඕන. ලෝකයා මේවා දන්නේ සාමාන්‍ය ලෝක සත්‍යය. ඒ නිසා ඒගොල්ලෝ එක්ක කතා බහ කරනකොට ඒ විදිහට කතා බහ කරන්නට ඕන. ඒ අය සමග හැසිරෙනකොට ඒ විදිහට හැසිරෙන්නට ඕන. අපේ භාවනාව වෙනම දෙයක්. ඒව ලෝකයට කියන්නට යන්නට අවශ්‍ය නැහැ. අපේ අදහස් ලෝකයට ප්‍රකාශ කරන්නට යන්නට අවශ්‍ය නැහැ. නමුත් තමා යෝනිසෝ මනසිකාරයේ නුවණින් යුතුව සතුව මෙනෙහි කරන සෑම විටම මොන දේ දැක්කත් මොන දේශයකට අරමුණු වුණත් මේ සෑම දෙයක්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන හැඟීම નિરાයාසයෙන් ඇති වෙන තෙක්ම මේ බාහිර විශ්වයේ තියෙන ලෝකයේ තියෙන සියලුම ධර්මයන් අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් නම් සංතතිය බාහිර ලෝකයේ පිළිබඳ තියෙන සංතතිය අනිත්‍යතාවය තරමද්දරට සම්පූර්ණ වෙලා තියෙනවා කියලා දැනසෙන්නට පුළුවන්. නැත්නම් එක දෙයක් විතරක් අනිත්‍යයි අනිත් දේ බලනකොට අනිත්‍යයි කියලා වැටෙන්නේ නැත්නම් හැම වෙලාවෙම නෙවෙයි යෝනිසෝමනසිකාරයෙන් නුවණින් යුතුව බලන්නේ ඒ අවස්ථාවේදී ඒ අනිත්‍යතාවයේ යම් යම් අඩුපාඩු තිබෙනවා එතකොට බාහිර ලෝකයේ අනිත්‍යතාවය දැක්කාට පසු බාහිර සත්‍යයන්ගේ සංතති වශයෙන් අනිත්‍යතාවය දැක්කා වෙනවා ඒකට පස්සේ එම නිසා තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍යතාවය තමයි දැකියේ ඒකයි අවශ්‍ය වන්නේ නිවන් දකින්න එයින් පළමුවෙන්ම රූපස්කන්ධයේ අනිත්‍යතාවය බලන්නට පුළුවන්. රූපස්කන්ධය කියනකොට රූපස්කන්ධය පිළිබඳ පැහැදිලි අවබෝධයක් මේ ලබා දෙන්නට ඕන. මෙවැනි දේශනාවකදී වෙන අවබෝධයක් ලබා දීමට අප යන්නේ කලින් ඒවා පිළිබඳ කියලා දීලා තිබෙන නිසා. එතකොට මේ රූපස්කන්ධය නිරන්තරයෙන්ම ඇතිරි ඇති නැති නැති යන වෙනස් වෙනවා. එහෙමනම් ඇයි මේ රූපය මේ විදිහට නිතරම නිරන්තරයෙන් පවතින දෙයක් පෙනෙන්නේ කියන කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඇයි අපිට මේ විදිහට පේන්නේ? මේ නිතර මේක විදිහට තියෙන දෙයක් වශයෙන්. ඒ පෙනෙන හේතු ටික ප්‍රඥාවෙන් නුවණින් අවබෝධ කරගන්නට ඕන සමහර විට ඒක දකින්නට බෑ. අවබෝධ කර ගැනීමක් තමයි සිදුවන්නේ. මේ ඇඟේ තියෙන රූප රූපස්කන්ධය සැදලා තියෙන රූප කලාප කියන්නටත් බැරි තරම් ප්‍රමාණයක. රූප කලාප කියන එකෙන් හඳුන්වනු ලබන්නේ පරමාණුවටත් වඩා අඩු කුඩා වූ රූප කොටස් 600කට. කියන්නේ පරමාණුවටත් වඩා අඩු රූප කොටස් 600කට තමයි අපේ අපි පොත්පත්වල හැටියටත් ඒ වගේම ධර්මයේ හැටියටත් රූප කලාප කියලා හඳුන්වනු ලබන්නේ. මෙන්න මේ රූප කලාප රාශියක් එකතු වෙලායි තමයි මේ අපගේ ශරීරය නිර්මිත වී ඇත්තේ. එතකොට තමන්ගේ ශරීරයේ හරි බාහිර ලෝකයේ කවර දෙයක් හරි දකිනකොට තමන්ට බෑඩිවම තේරෙන්නව නම් මෙතන මේ තියෙන්නේ සංකීර්ණම රූප කලාප ගොඩක එකතුවයි කියලා අවබෝධ වෙලා පෙනෙනවා නම් ඒ රූප කලාප පිළිබඳ හැඟීමක් සමාගයේ සිට තුළ තියෙනවා. දැන් උදාහරණ වශයෙන් තමන්ගේ අත දිහා බැලුවොත් එහෙම Tamanda තේරෙනවා නම් මේ අත කියලා දෙයක් ශක්තිය වශයෙන් නැහැ මේ රූප කලාප පුඩෝක් එකට හැදිලා තියෙන්නේ. අපි හිතමු පාන් පිටි කියලා. පිටි ටිකක් නිදිකටු සුදට අගට ගන්නට පුළුවන්. ඊටත් වඩා ශ්‍රියම් උපකරණයක් තියෙනවා. ඒක අගට ගන්නට පුළුවන්. අපි හිතමු ඒකේ රූප කලාප කියලා. ඒ ඒක රූප කලාපයක්. ඒක නෙවෙයි රූප කලාප. ඒක තුලක් තියෙන රූප කලාප ගොඩක්. අපි මේ උදාහරණයෙන් ගන්න. මේවා ගොඩාක් ටික තියලා තමයි මේ පිටි ටික එකේ මේ පිළිතික දැන් අපි වතුර සංග මිශ්‍ර කරලා අපේ ස්වરૂපයට හදනවා. එතකොට අපිට ඒක අතක් වශයෙන් දිස්සෙනවා. අතක් වශයෙන් දේශනාට එතන තියෙන්නේ අර සියුම් රූප කලාප රාශියක සමූහයක එකතුවක්. මෙන්න මේක හරියට තේරුම් ගන්න. තමන් දකින සෑම දෙයකම තමන්ගේ ශරීරයත් ඇහිත සියල්ලම රූප කලාප සමූහයක එකතුවක් කියලා දකින්න මේ රූප කලාප සමූහය ගැන හැවටෙන ලෝක සත්‍ය සම්මුති දාගෙන කතා කරනවා ප්‍රඥාත් ඒක දැක ගන්නවා සම්මුතිය ප්‍රඥාත්ය දෙකම එකම අදහස දැක්වීම සඳහා කියන වචනය ඒක නිසා අත්‍ය කියන සම්මුතිය ඉහිලවනවා අත කියන එක සම්මුතිය පිළිතන එක වැරදි දර්ශනයක් විදර්ශනාවක් නෙවෙයි. දැන් අපි උදාහරණයක් වශයෙන් අදිනම් පුටුව කිව්වොත් එහෙනම් පුටුව කියනකොහම අපිට පේනවා පුටුව කියලා. මේ පුටුව කියන එක නියම දර්ශනයක් නෙවෙයි. ඒක විදර්ශනාවක් විශේෂ දර්ශනයක් නෙවෙයි. සාමාන්‍ය කෙනෙක් දකින දැකීම මතු පිට කුෂ්ඨයේ තියෙන පාට ටික දකිනවා. දකින ආකාරයට තියෙන හැඩයක් දකින ඔච්චරයි. එහෙනම් දකින්නට පුළුවන්. එයින් එහා කිසිවක් ඇහැට දකින්නට බෑ. මතු පිට කුෂ්ඨයේ තියෙන පාට ටිකයි යම් කිසි ආකාරයක ඇඩේකට බලනවා නම් ඒක ආකාරයට පේන හැඩයයි අපිට දැర్శණය වෙන එච්චරයි. නමුත් යම් කිසි කෙනෙක් ඊට අහා ටිකක් නොනතනේ කෙනෙක් කල්පනා කරන අපිට මේක දී වලින් හදපු එකක් කියලා. මේ මෙතන දී කෑලි ගොඩක එකතුවක් මිසක් පුටුවක් නැහැ කියලා දකිනවා නම් ඒ රූපය පුටුව පිළිබඳ තියෙන හැඟීම අර කලින් කියන පුද්ගලයාට වඩා ටිකක් එහා තියෙන එකක්. ඒ පුද්ගලයාටත් එහා යම් කිසි කෙනෙක් අවබෝධ කරලා දෙනවා නම් මේ ලියලි කෑලි කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේකේ තියෙන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායු ධාතු කොටස් හතර එකතුවක් කියලා ඒක තවත් එහා තියෙන දර්ශනයක් ඒකත් ඒෙන් එහා දකිනවා නම් මේ පඨවි ආදී ධාතු කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක් කියලා ඒක ඊටත් එහා දෙයක් මා කියවා මේ ක්‍රියාදාමයක පැවැත්ම පවතින්නේ ක්‍රියාදාමයේ පවතින තෙක් පමණයි කියලා. දැන් අපි හිතමු සක්මන් කරනවා කියලා කෙනෙක් සිහියෙන් යුතුවම අපය ඔසවනවා ඉදිරියට ගෙනියනවා තබනවා. එසේදීමේ ක්‍රියාව තියෙන්නේ ඔසවන තෙක් පමණයි. පය ගෙන යාමේ ක්‍රියාව තියෙන්නේ ගෙන යන තෙක් පමණයි. තැබීමේ ක්‍රියාව තියෙන්නේ තබන තෙක් පමණයි. එතකොට එතනම ඒ ක්‍රියාව සැවීමේ ක්‍රියාව ඉස්සර ඉවර වෙනකොටම නිමයි. නිම වෙනවා. එතන ඒක පවතින්නද බෑ. ගෙනියා මේ ක්‍රියාව ගෙන යන විටම නිමයි. ඒක පවතින්නට බෑ. සැදීමේ ක්‍රියාව තබන විට නිමයි. ඒක පවතින්නට බෑ. එතකොට එසවීම පය ඔසවන විට සෑම කෙස් දහක් කෙස් දහක් ගානෙම අපිට ටික ටික ටික ටික නවත්ත නවත්ත උනත් ඔසවන්නට පුළුවන්. සෑම එසවීමේ ඒ එසවීමේ ක්‍රියාව තුළ ශනික වශයෙන් එසවීම ප්‍රාශ්‍යයක් තියෙනවා. ගිනියාමේ ක්‍රියාව තුළ ශනික වශයෙන් සිදුවන ගිනියාම ප්‍රක්‍රියා රාශියක් තියෙනවා. මේ ක්‍රියාවල ස්වરૂපය මොකද්ද? ඇති වෙච්ච ගමන්ම නැති වුණා. දැන් අපි හිතමු පය ඉදිරියට ගෙනිච්ච අඟලක් එහාට කියන. අඟලක් එහාට පය ගෙනියනකොට ඒ ක්‍රියාව තවත් එහාට ගෙනියන විට ඒ අඟලක් එහාට ගෙනියපු ක්‍රියාදාමයට සිටින්නද බෑ. එතනම කැඩෙන්නට ඕන. ගෙනෙන්නට ඕන. නැති වෙන්නට ඕන. ක්‍රියාවල ස්වરૂපය එකයි. මෙතකොට මේ පඨවි ආදී මූල ධාතු හතරක් ක්‍රියා රාශියක්. යම් කිසි කෙනෙක් මේ මූල ධාතු හතරක් හැර බය පුටුවක් කියලා දෙයක් නැහැ මේක ක්‍රියාදාමයක් කියලා දකිනවා නම් අර මූල ධාතු හතර දකින පුද්ගලයාට එහා දැකීමක් එහා දකින්න. දැන් මේ පුද්ගලයා ඊටත් එහා දකිනවා නම් තවත් කෙනෙක් ඉන්නවා මේ ක්‍රියාදාමයේ නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා නිරුද්ධ වී යනවා කියලා දකිනවා නම් එයාගේ දර්ශනය තවත් එහා එකක්. තවත් කෙනෙක් ඊටත් එහා යනවා නම් මෙතන මේ සිතිවිලි ධර්මත මූහයක් ඇති වී නැති වී යාම හැර පුටුව කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. තමන්ගේ නාම ධර්මයන්ගේ ක්‍රියාදාමයක් පමණයි පවතින්නේ ලෝකයේම නාම ධර්මයක් පමණයි කියලා දකිනවා නම් ඒක ඒකත් එයා දර්ශනය. මම මේ කීවේ තමන්ගේ සිත තුළ එක එක දෙයක් දකින විට ඇතිවෙන අවබෝධයන්ගේ ගැඹුරු ගැඹුරු භාවයේ මත ඒ දකින ආකාරය අපි වෙනස් වෙන හැටි. මේ ගැඹුරෙන් ගැඹුරෙන් අවබෝධ වෙන ආකාරය තමයි විදර්ශනාව කියන්නේ. එතකොට රූපකලාප රාශියක් කියලා අපි දකින එක අතක් කියලා දකින එක වෙන සාමාන්‍ය ඕනම කෙනෙක් දකින සාමාන්‍ය දෙයක් සාමාන්‍ය දර්ශනය. ඒක විදර්ශනා ආශ්‍රිතෙන් දැකීමක් නෙවෙයි. අත කියන එක තුළ තියෙන්නේ රූප කලාප රාශියක් හැර වෙන දෙයක් නෙවෙයි රූප කලාප රාශියක එකතුවක් කියලා Tamanටම අවබෝධයලා පෙනෙනවනම් ඒ අවබෝධය අර කලින් එක්කිනාට වඩා එහා එකක්. Tamanට තේරෙන්න ඕනේ අවබෝධයලා පෙනෙන්න ඕනේ මේ රූප කලාප රාශියක එකතුවක් මේ තියෙන්නේ කියලා. මම මේ කියන එක හැඟෙන එක නෙවෙයි, තේරෙන එක නෙවෙයි අවශ්‍ය. තමන්ටම අවබෝධයක් පෙනී යන එක. ඔය අවබෝධය අඩුපාඩු තියෙනවා නම් මේ නිවන් ලබන්නට අපහසුයි. එම නිසා ඒ අවබෝධය තමා ඇති කරගන්නට ඕන. ඊට අමතරව මේ රූපය නිරන්තරයෙන්ම තියෙන දෙයක් වශයෙන් පේන්නේ මේ රූප කලාපවල ස්වરૂපය තමයි යම් කිසි රූප කලාපයක් නිරුද්ධ වෙනකොට ඒහා සමගම අතරක් නැතුවම පරතරයක් නැතුවම තවත් රූප කලාප උපදවනවා. ඒ කියන්නේ දැන් ඇති වෙනකොටම තවත් එකක් උපදිනවා. ඒ උපදින්නට හේතුපාදකෝ ප්‍රත්‍ය වෙන කරුණ තිබෙන්නට ඕනේ. තිබෙන තාක්කල් උපදිනවා. <coughs> එතකොට යම්කිසි රූප කලාප ගොඩක් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වන්නේ නිකම්මනේ තව රූප කලාප ගොඩක් උපදවගන්න. දැන් ඔය අභිධර්මයේ පොත්වල තියෙනවා සිතක ආලු කාලයේ චිත්තක්ෂණයයි කියලා. චිත්තක්ෂණය කියන එක මේ දන්නා චිත්තක්ෂණයයි. මේ චිත්තක්ෂණයත් කුඩාසන තුනකට බෙදලා පොත්වල දක්වා තිබෙනවා. උපාදවන අවස්ථාව සිටේ උපදින අවස්ථාවක් වෙනවා උපාද අවස්ථාව. චිත පවතින අවස්ථාවක් වෙන හිටි අවස්ථාව. චිත නැති වෙන අවස්ථාවක් වෙන භංග අවස්ථාව කියලා. අපි දැන් මේ පොතේ තියෙන එක මා කියන්නේ. උපාද චිති භංග කියලා චිත්තක්ෂණ තුනක් එකතු වුණාමයි එක චිත්තක්ෂණයක් වෙනවා. කුඩා චිත්තක්ෂණ තුනක් එකතු වුණාමයි එක චිත්තක්ෂණයක් වෙනවා. එතකොට හිතේ ආශය චිත්තක්ෂණය. කුඩා චිත්තක්ෂණ තුනයි. රූපයක ආශය වශයෙන් දක්වා තිබෙන චිත්තක්ෂණ 17ක්. කුඩා චිත්තක්ෂණ එතකොට 51ක්. මේ 51කින් නිරුද්ධ වන්නේ 51 වෙනි தත්ත්වයටපත් වූ රූපය විතරයි. එකේ ඉඳලා 50 තත්ත්වයට 50 වෙනි තත්ත්වයට දක්වා පවතින රූප නිරුද්ධවන්නේ. ඒව පවතිනවා. එතකොට යම් කිසි රූප කලාප ටිකක් දැස අපි බලනකොට 51 වෙනි ශ්‍රේණියට පැමිණි රූප කලාපක් තියෙනවා. ඊ ඒ වගේම 50 වෙනි රූපාංශණය දක්වා පවතින රූප කලාප ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. සමහර විට 10ක් වන්න වෙන්නට පුළුවන් 51 වෙනි කලාපෙත් තිබුණා. මේ සාමාන්‍ය වශයෙන් අපි කතා කරන්නේ. එතකොට නැතිවන්නේ 51 වෙනි කලාපයක තමයි රූප. මේක නැති වෙනකොටම ශනික වශයෙන්ම තවත් රූප කලාප කොටසක් උපදවාගෙන ඒක නිරුද්ධවයි. එතකොට අපි හිතනවා ටැප් එකක් ඇරලා තියෙනවා ටැංකියකට භාගයක් පිටලා තියෙනවා පිට වෙන ටැංකියේ පරාමෙත් ඇරලා තියෙනවා. දෙකම එකම මට්ටමට නම් පිට වෙන්නේ. අපි හිතනවා අඟලේ බඩේකින් දෙකෙන්ම වතුර පිට වෙන්නේ කියලා සම්පූර්ණයෙන් පිටලා කියලා එකම වේගයකින් එකම ප්‍රමාණයෙන් පිට වෙන්නේ. කොතෙක් වෙලා ගියත් එකම මට්ටමට මේක තියෙනවා කියලා පේනවා. නමුත් එහෙම දෙයක් නැහැ නේ. වතුර මෙහෙන් පිට වෙනවා එහෙන් පිට වෙනවා තාහෙන් පිරෙනවා මෙහෙන් පිට වෙනවා නැවත අරහෙන් පිරෙනවා නමුත් අපිට පේන්නේ දිගටම එකම මට්ටමක මේ වතුර මට්ටම තියෙනවා කියලා මෙන්න මෙලෙස සිදුවන ක්‍රියාදාමයක් තමයි මේ රූපස්කන්ධය තුළ පවතින්නේ. නිරන්තරයෙන්ම ඒ රූපකලාප නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනකොට අලුත් රූපකලාපයක දීමක් සිදු වෙනවා. එතකොට ඒක සම්පති වශයෙන් පවත්නා වූ නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන සම්පති වශයෙන් පවත්නා වූ ක්‍රියාදාමය. කියන්නේ සැප් එක එකක් කරලා තියෙන එකක් පිට වෙනවා ඒක නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. සංතතියක් වශයෙන් දිගටම යනවා. එතකොට මෙන්න මේ සංතතිය කියන සතහ ඒක නිසා අපිට මේක නිත්‍ය දෙයක් වශයෙන් හැම වෙලාවෙම පවතින දෙයක් වශයෙන් පේනවා. ඊට අමතරව මේ රූප කලාප එක එක සටහන් වලට හැදෙනවා. අපි කියවා රාතේ සටහනට හැදෙනවා කියලා. ඇඟිලි වල සටහනට, නියපොතු වල සටහනට. මේ විදිහට එක එක සටහන් නීති ආකාරයෙන් සටහන් ආකාරයෙන් මේවා නිර්මිත වෙනවා. මේ සටහන් නිසා ලෝක සත්‍ය මුලාවට පත් වෙනවා. ඒවට සම්මුති දාන්න කතා කරනවා. පරිසම්සියල එල්බගෙන සිටිනවා. මෙන්න මේ කියපෝ කරුණු නිසා ලෝක සත්‍ය මේ රූපය තුළ ආත්මයක් ඇතේ මම කියලා කෙනෙක් සිටිනවාය මේක ඉස්තර දෙයක් ගැහණියක් මිනිහෙක් මේ අසවල් දේ ආදී වශයෙන් මුලාවටපත් වෙනවා මෙන්න මේ මුලාව සමාඩ පැහැදිලි ලෙසම අවබෝධ වී පෙනී යන තෙක්ම මේ කියපු රූප කලාප පිළිබඳ අවබෝධය මේ ඇති කරගන්නට ඕන රූප කලාප රාශියක එකතුවක් සමූහයක් මෙතන තියෙන්නේ රූප කලාප සමූහයක් යම් කිසි සටහනක හැදිලා මෙතන මේ තියෙන්නේ. ඒ රූප කලාප නිරන්තරයෙන්ම ඇති ඇති වේගින් ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක් මෙතන මේ තියෙන්නේ කියන අවබෝධය ඒක දකින්නට බෑ භවනාවෙන් සමාගයේම අවබෝධයක් වෙනින් අවබෝධ කරගන්නට බලන්න. එහෙම අවබෝධ කරගත්තාට පස්සේ මේවා පිළිබඳ තියෙන වැරදි දෘෂ්ටිින් වැරදි සංඥාවන් ඉවත් කරගන්නට පහසු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් රූපස්කන්ධයේ එක දිගට පවතින දෙයක් විශේෂ වෙන්නේ අර නිරන්තරයෙන් ඇති වෙන ඇති වෙන රූප කලාප වෙනකොට අනුස්රූප කලාප නිපදවන නිසා ඒ වගේ මේ නිපදවීමේ ඇතිවීමේ නැතිවීමේ ක්‍රියාදාමයේ අති වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා අපි අර ටැප් එක වුණා වගේ ටැප් එක ඇරියාට පස්සේ කණාම ඇරියට පස්සේ වතුර ධාරාවක් අපිට පේනවා. නමුත් වතුර ධාරාවක් එතන සත්‍ය වශයෙන්ම නැහැ. ඉහළ වතුර පහට ගියා, තවත් වතුර ඉහළින් ආවා, ඒකත් පහට ගියා. එක ශ්‍රණයක් යන ශ්‍රණයෙන් ලක්ෂයෙන් එක කාලයක්වත් ඒ වතුර සඳහා පවතින්නේ නමුත් දිගටම පවත්නා වූ ජල ධාරාවක්සේ කරාමේ සිට පහළට වැටෙන වතුර සඳහා අපට පේනවා. ඒ පේන වේගවත් ක්‍රියාදාමය නිසා මේ රූපස්කන්ධයේ වේගවත් ක්‍රියාදාමය නිසා අපිට මේක එක දෙයක් වශයෙන් පේනවා. බාහිර ලෝකේ හරි පණ ඇති පණ නැති ඕනෑම දෙයක තත්ත්වය මම මේ කියන්නේ රූපස්කන්ධයේ ස්වરૂපය. එතකොට යම් කිසි රූප කලාප කොටසක් නිරුද්ධ වෙනකොට ඊට වඩා වැඩි රූප කොටසක් නිපදවීමට තමත් සත්‍ය ලැබෙනවා නම් ඊට වඩා වැඩි රූප උපදිනවා. ටැප් එක එක ටැප් එකක් කරලා තියෙන අඟලක බටයකින් පිට වෙන්නේ අඟල් භාගයක බටයකින් නම් වැඩි වැඩි ඉක්මනට අර ටැංකිය පිරෙනවා පේනවා ශේ. අර ඇති වෙන රූප කලාප වලට වඩා වැඩි රූප කලාප ප්‍රමාණයක් ඉපදවීමට හේතු පාදක වන පත්‍යයන් ලැබෙන විට වැඩියෙන් වැඩියෙන් ලැබෙති වෙනවා එතකොට මේක ලොකු වෙනවා කියලා පේනවා මහත් වෙනවා කියලා පේනවා ඉතින් ඒ වැඩෙනවා කියලා පේනවා දැන් අපේ ශරීරයේ උදාහරණ ගත්තොත් ශරීරයේ වැඩෙනට ආහාර අවශ්‍යයි. කෙනෙක් ඒ අවශ්‍ය අප්‍රමාණයට පෝෂ්‍යදාය ආහාර නැත්තටම නැතිලා ඉඳලා කුෂ්ඨ වේලා තත්ත්වයටපත් වෙලා හිටියානම් එහෙම ඒ පුද්ගලයාට ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් පෝෂ්‍යදාය ආහාර කවන්නට පොවන්නට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම එවැනි කෙනාට එයාගේ ශරීරයේ මහත්න ආකාරය දකින්නට පුළුවන්. මොකද හේතුව අර රූපකලා පැතීම ඒවට හේතු පාදක වන ප්‍රත්‍ය ධර්මයන් වැඩි වෙන නිසා. එතකොට මේ ප්‍රත්‍ය ධර්මයන් වැඩි වීම නිසා රූප කලාප වැඩි වෙනවා වගේම තමයි මේ ප්‍රත්‍ය ධර්මයන් අඩු වුණොත් එහෙම රූප කලාප කුඩා වෙනවා. හීන් වෙනවා, කෙට් වෙනවා, කුඩා වෙනවා. ඒක සිදුවන්නේ. දැන් අපේ ශරීරයේ පැවැත්මට ආහාර අවශ්‍යයි. ආහාර නොදී එහෙම අසනීපයක් වෙන තත්ත්වයකටපත් වෙලා ආහාර ගන්න තුනේ කියලා එහෙම විදිය. ඒක කිට්ටු වෙනවා. ඒ කිට්ටු වෙන්නේ අර ශරීරය තුළ තියෙන රූප කලාප මැරෙන මැරෙන රූප කලාප නිරුද්ධ වෙන රූප කලාප ඉපදවීමට තරම් ප්‍රමාණවත් වන පත්‍ය වෙන ධර්ම ඒකට හේතු වන ධර්ම ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නිසා රූප කලාප වෙනස් රූපයකට පරිවර්තය වෙනවා එක්කෝ මහත් වෙනවා එක්කෝ කෙටි වෙනවා අපි හිතමු දැන් ඒ නිරුද්ධ වෙන රූප කලාප වලට සමානම රූප කලාප උපදිනවා දැන් Tamange ශරීරය කියලා හිතන්නේ මේ ශරීරයට අවශ්‍ය නිසි පරිදි සියලුම පෝෂණ පදාර්ථ හරියට ලැබෙනවා නම් ඉක්මනට නාකි වෙනවායි කියලා පෙනෙන්නේ නැහැ මේ පෝෂණ පදාර්ථ හරියට නොලැබෙන ඉතාම අමාරුවෙන් දුකසේ ජීවත් වෙන කෙනෙකුගේ වාසී වයසේ සිටින කෙනෙකුගේ මේ පෝෂණ පදාර්ථ හරියට ලැබෙන කෙනෙකුගේ ශරීරය දැස් බලුවාම වාස් පරතරේ ගොඩාක් වෙනවා හේතුව මොකද මේ රූප කලාප උපදීමට අවශ්‍ය වෙන ප්‍රත්‍ය ඒ ඒ වලින් උපදවන්නේ ඒ නැති වෙන ප්‍රත්‍ය වලට රූප කලාප වලට සමානම රූප කලාපන නැති වෙන රූප කලාප වලට සමානම තත්ත්වයේ රූප කලාප උපදිනවා නම් ඒ ප්‍රමාණයෙන්ම උපදිනවා නම් අපට ඒ දේ එක දිගට පවතින දෙයක් වශයෙන් පේනවා. ඒ රූප කලාප වලට හැමදාම ක්‍රියාදාමය කර කර ඉන්නට හැකි කමක් නැහැ. ඕනෑම දෙයක ස්වરૂපයේ කල් යනකොට ඒක ක්‍රියාත්මක වීමේ ශක්තිය හීන වෙයි යන එක. ඒකයි න්‍යායය. එතකොට මේ රූප ගොඩාක් කල් ගියාම පරණ වෙලා වයසට ගිහිල්ලා ජරාවටපත් වෙලා නැත්නම් පස්සේ නොලැබිලා ගිහිල්ලා එහෙම නැත්නම් මේ රූප කලාප නැති වෙන විරුද්ධ වෙන ප්‍රත්‍ය ධර්මයක් ඇඟට ගින්දර ටිකක් නැත්නම් ඔය ඇසිඩ් වෙන රසායනික දෙයක් වගේ පැටීම වෙන දෙයක් වැටුණාට පස්සේ ඒ විරුද්ධ ප්‍රත්‍යක්. ඒ විරුද්ධ ප්‍රත්‍යක් ඇතිවීම නිසා අර රූප කලාප මැරෙන රූප කලාප වලට සමාන ඒව නෙවෙයි උපදින්නේ ඒවට වඩා මෝරකු ඒවනම් ඒවට වඩා සත්‍යමත් නොවන ඒවනම් අපිට ඒ රූපේ පේන්නේ මෝරණ අය ජරාවටපත් වෙන අය දිරන අය කියලා මෙන්න මේ ආකාර ක්‍රියාදාමයක් නිසා තමයි මේ රූපස්කන්ධයේ විවිධාකාර පැවතුම් අපිට දක්න ලැබෙන මේක එක දිගටම පවතින දෙයක්ය මේක හේතුවන එකක්ය මේක මහත් වෙන දෙයක්ය මේක ජරාවට යන දෙයක්ය ආදී වශයෙන් දර්ශනය වන්නේ උන් ඔය ක්‍රියාදාම නිසා මේක තේරුම් ගන්න අනිත්‍යතාවය දකින්නට මේ සෑම එකක්ම අනිත්‍යතාවයේ තුළින් සිදුවන විපරිණාමයක් වෙනස් ස්වරූපයකට පරිවර්තනය වීම එතකොට එකම දෙයක් වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙනවා නිවි කියලා මම කලින් කියවා තියෙන රූප ඔක්කොම කලාප නැති වෙනවා ඒව වෙනුවට අලුත් අලුත් රූප කොටස් නිපදෙනවා විවිධ විවිධ ස්වරූප වලින් ඒවා නිපදෙන නිසා විවිධ විවිධාකාර විපරිණාම සත්‍යයන්ට පරිවර්තනය වෙනවා මේක මේ ඇයට දැන් තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන එතකොට ඒ කලාප වශයෙන් මේ රූප කලාප ගොඩක එකතුවක් වශයෙන් දකිනවා නම් මේ මම කියන එක මගේ කියන එක අතක් පයක් අකුලක් ආදී වශයෙන් තියෙන සංඥා ආදී ඔක්කොම මුලා කියන එක අවබෝධ විය යුතුයි. මේ අවබෝධ කරගන්නේ තමා සිතකින් ඒ සිතේ ස්වરૂපයත් ඇතිවෙච්ච ගමන්ම නැති යක්. එතකොට මේ රූපය නිරන්තරයෙන්ම බැඳෙමින් නැතිවෙමින් යන නිසා මේක කැඩෙනවා, බිඳෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මහත් වෙනවා, මේ ඔක්කොම අනිත්‍යතාවය තුළ සිදුවන ක්‍රියාදාමයක්. නැත්තම් මරණයටපත් වෙනවා, ඉදිමෙනවා, නිල් වෙනවා, කුණු වෙනවා, වජස් කරනවා. මේ ඔක්කොම අනිත්‍යතාවය නිසා සිදුවන ක්‍රියාදාමය. නැත්තම් මේවා ඔක්කොම පොළොටම පස්සෙලාම යනවා. මේ සියල්ලම අනිත්‍යතාවයේ සිදුවන දේවල්. මේෂා ඒ අනිත්‍යතාවය ගැන තේරුම් අරගෙන සමන්තේ බලන්න ඕනේ රූපස්කන්ධේ 11 ආකාරයකින් අනිත්‍ය යන ආකාරය. ඒ කියන්නේ රූප 11 ආකාර රූප කොටස් අනිත්‍ය යන ආකාරයෙන් දැකිය යුතු බව බුදුහාමුදුර දක්වනවා. අතීතනාගත පජ්ජප්පන්නම්ම අජ්ජතිංගම්ම බාහිරංගම ඕලාරිකම්ම සුඛංගම හේනංගම පඤ්චංගම යන් දෝරේ සම්තිකේවා කියලා බුදුහාමුදුර දක්වනවා. අතීතේ තිබ්බ රූප අතීතේම නිරුද්ධ වුණා මේ දැන් මේවා එකක්වත් නැහැ. දැන් තියෙන රූප දැම්ම නැති වී යන අනාගතයේ දේව ගෙනියන්නේ නැහැ. ඒ ගෙනියන්නට හැකියාවක් නැහැ. වර්තමානයේ තියෙන රූප වර්තමානයේම නිරුද්ධ වෙනවා අනාගතයේ තියෙන රූපත් අනාගතයේම නිරුද්ධ වෙනවා මතු අනාගතයට යන්නේ. අතීතයේ රූප නිරුද්ධුනේ අතීතයේ එතනමයි. වර්තමානයේ රූප නිරුද්ධ වන්නේ වර්තමානයේ එතනමයි. අපි හිතමු අතේ තියෙන රූප කොටස් නිරුද්ධ වන්නේ අනිත්‍යයට යන්නේ අතේමයි. ඒක පාදයට ගිහිලා නිරුද්ධ වෙනවා නෙවෙයි. ඒ ඒ තැන්වලම ඒවා නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න අතීත අනාගත වර්තමාන වශයෙන්. අධ්‍යාත්මික බාහිර සමාගයේ රූප කලාව තමාගේ රූප කොටස් තුළම ඇති ඇති නැති නැති යනවා. බාහිර රූප අජීවී සජීවී කවරක් හා ඒවා ඒ බාහිර රූප තියෙන තියෙන තැන් වලම කැඩි කැඩි බිනි බිනි අනිත්‍යයට යනවා. ඕලාරිකං මා සුපමං මා ඕලාරික தත්තේ පවත්නා රූප ඕලාරික தත්තෙන්ම නිර්දවි නිර්දවි නැති වී නැති වෙනවා. සුකුම තත්ත්වයේ සියුම් තත්ත්වයේ පවත්නා රූප සියුම් තත්ත්වයෙන්ම නිරුද්ධ වී නැතිය. ශරීරයේ සමහර රූප කොටස් ඕලාරිකයි, කාලේ සමහර රූප සමහර තැන්වල රූප කොටස් සියුම්. ඕලාරික සියුම්. ඉතින් මේ ඉතාම සරල වශයෙන් මේ කතාව කි ඕලාරික දුකම. හීන රූප, ප්‍රනීත රූප, ඒ කියන්නේ පහත් සහ ප්‍රනීත කියන එකයි. ඒ පහත් සත්‍යයේ ධර්ණා රූප පහත් සත්‍යයෙන්ම නිරුද්ධ වෙන්නේ ප්‍රනීත සත්‍යයට පත්වන්නේ ප්‍රනීත සත්‍යේ රූප ප්‍රනීත සත්‍යයෙන්ම පත් නිරුද්ධ වෙනවා. යම් දුරේ සංකේවා දුර තියෙන රූප දුරදීම නිරුද්ධ වෙනවා ළඟ තියෙන රූප ළඟම නිරුද්ධ වෙනවා. මේ ආකාරයෙන් විමසා බලන්න 11 ශාකාරයකින් මේක බලනකොට ඇතිවන අවබෝධය මේ මම මේ කියන දේශනයක් අහනකොට ඇතිවන අවබෝධය එහෙම කියලා හිතන්නට එපා. මේක අපි දීර්ඝ ක්‍රියාදාමයක් කියලා රැවටෙන්නත් එපා. මේක බලන්න තරමටම හොඳයි. එතකොට ලැබෙන අවබෝධය ඒ තරම්ම ගැඹුරුයි. අතීත අනාගත වර්තමාන කාල තුනයි අධ්‍යාත්මික බාහිර සමාජ සහ බාහිර දෙකයි පහයි ඒකවත් අඩු වශයෙන් බලන්න අනිත් කරුණු හය නැති වුණා හීන ප්‍රනේත ඕලාරික සුකුම දුර සංතික දුර සහ ඈත ඔය ටික නැති වුණා ඒ ටිකත් බලන්න පුළුවන් නම් බොහොම හොඳයි ඊළඟට බලන්න දැන් අතීත වශයෙන් රූප බල අනිත්‍යතාවයට බලනකොට මේ සංතති අනිත්‍යතාවය ගැනයි අපි මේ බලන ආකාරය කියන්නේ ක්ෂණික අනිත්‍යතාවය ගැන නෙවෙයි එතකොට මේ සංසති අනිත්‍යතාවය බලනකොට අතීතයේ රූප ගැන බලන අතීත භවයේ එක රූප කඳුලක්වත් මෙහාට ඇවිල්ලා නැහැ. අබමල් ප්‍රේණෝක පරමාණු මාත්‍යයක්වත් දැන් අපේ ශරීර ලෝකයේ තුල නැහැ. මේ ශරීරයේ මෞපසර ඇතුල් වෙනකොට ওই රූප කොහෙවත් කියලා ආවත් නෙවෙයි. ඒක තේරුම් ගන්න. කොහෙවත් කියලා ඒ රූපාවනි හේතුන් නිසා හටගත්තා එච්චර. කවුරුවත් ඇති කළේ නැහැ. හේතුන් නිසා හටගත්තා. එතකොට මෞකුෂයේ තිබුණු රූප කලාප මෞකුෂය තුලදීම ඇති ඇති නැති නැති ඊළඟට පුංචි කාලේ කිරිදරුවෙකු වේ රූපයක් තිබුණා ඒකේ තිබුණු රූප කොටස් කිරිදරුවා කාලෙම නැති වෙලා ගියේ අවුරුදු 5 වෙනකොට ඒකේ රූප මේ කිරිදරුවගේ රූප මේ මෝරලා මෝරලා අවුරුදු 5 10ටපත් වුණා නෙවෙයි ඒ අවස්ථාවේදී මේවා නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන ක්‍රියාදාමයක් පැවතුනේ ඉතින් අලුත් අලුත් රූප කොටස් ඉපදී ඉපදී ඉපදී ගියා. ඒකෙදිම මෝරපු මෝරපු රූප කලාප ඉපදෙන නිසා අවුරුදු 5 තත්ත්වයට පත් වෙනවා. අවුරුදු 10, 15, 20, 25, 30, 40 තමාගේ වයස සීම දක්වාම බලන් බලන්නේ. ඒක බලන්නාට පස්සේ ඉදිරියට බලන්න දැන් 50ක් නම් ඉන්නේ 60යි 70යි 80යි 90යි ඒ විදිහට ඉදිරියට ඉදිරියට ඉදිරියට බලන්න. එහෙම බලනකොට Tamanටම තේරෙන්න ඕනේ මේ රූප කලාප නැත්නම් Tamanගේ රූපස්කන්ධේ කොයිතරම් දුරට වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙනවද අනිත්‍යයට යනවද ඊට අමතරව තව එකක් සංතති අනිත්‍යතාවය දැකීම සඳහා පරිප්‍රේ රූප ඇතිවීමේ හේතුන් නැති වෙනකොට රූප නැති වෙන ආකාරය. දැන් මේ අය දන්නා රූප ඇතිවීමේ ප්‍රධාන හේතු හතරක් කර්ම චිත්ත ආහාර කියලා අපි ආහාර එකම කන බොන ආහාර. කනබන අපි බඩගින්නේ ඉන්නකොට තිබ්බ රූප කොටස් නැගපන නෑ වෙවුලනවා හිටගෙන ඉන්නට සමහර විට බෑ අගේ මුළු ඇඟම තාඩිය දානවා රස්නේ එනවා ඇඟට පන නෑ මේ වගේ තත්ත්වයක් තියෙනවා Tamanta අවශ්‍ය ආහාර ලැබිලා ටික වේලාවක් යනකොට ඒ ඔක්කොම නැති වෙනවා බඩගිනි අවස්ථාවේ පැවති රූප එතනම නිරුද්ධ වෙනවා ආහාර දරගෙන පැවති රූප බඩගිනිනකොට නිදිනන දිගටම පවතින්නේ ආහාර වල ශක්තිය එන්නේ එන්නේ දෙහිනන එකයි අපි නිරන්තරයෙන්ම කවන්න පොවන්න ඕනේ හැම දවසම කවන්න ඕනේ පොවන්න ඕනේ ඊයේ කෑවා අද කන්න ඕනේ නැහැ කියලා එහෙම ඉඳලා බෑ මොකද හැම වෙලාවෙම රූප නැති නැති කරනවා නැති නැති කරන නිසා ඒ නැති වෙන තියෙන රූප උපදවා ගන්නට ඕන උපදවා ගන්න නිකන් බෑ නිකන් උපදෙන්නේ නැහැ ආහාර දෙන්නට ඕනේ ඒක නිසා ආහාර ගන්නකොට තියෙන රූප ආහාර දිගටම පවතින්නේ නැති නැති යන ආහාර නැති වෙන රූප ඔක්කොම නැති වෙනවා ආහාර ශක්තිය නැති වෙනවා මේ දෙකක් තේරුම් ගන්න මේ ආහාර වලට කිසිම ඕනකමක් නැහැ Tamange ශරීරයේ තුළ රූප කලාප උපදවන්නට ඒ පළවෙනි කාරණාව රූප කලාප දන්නේ නැහැ Taman මේ ආහාර නිසා උපදිනවය කියලා ඒ දෙවෙනි කාරණාවයි ආහාර තුලින් රූප කලාප උපදවන්නේ නැහැ ඒ තුන්වෙනි කාරණා. ආහාර නිසා රූප උපදිනවා ඒක වෙනම දෙයක්. ආහාර ආහාර තුලින් රූප කලාප උපදවන්නේ මේ ආහාර ආදී ප්‍රත්‍ය ධර්ම නැතුව වෙන කවුරුවත් මේ රූප කොටස් උපදවන්නේ නැහැ ඒ හතරෙන් කාරණා. මේවා ස්වභාව ධර්ම වශයෙන් සංස්කාරයන්ගේ ක්‍රියාදාමයක් කියන එක තේරුම් ගන්න. එතකොට ආහාර නිසා ඒ දෝ ඇති වෙන රූප නැතිවීම. අපි දෝ ශීත උෂ්ණ දෙක නිසා ඇති වෙන පිට්ටු විපර්යාසය ශීත කාලයේ පැවතින රූප උදාහරණ වශයෙන් උදේ උදේ පාන්දර නැත්නම් රැයට ශීතල වෙලා සිටින විට පවතින ඇඟේ තියෙන ස්වરૂපයයි. දාගිය දාලා දවල් 12ට විතර මූණ කල් වෙලා තියෙන තත්ත්වය අතර වෙනස ඥායට තේරුම් ගන්න පුළුවන්. සීතල කාලයේ පැවති රූප සීතල වෙලාවෙම නැති වෙනවා. ඒක උෂ්ණ කාලයට යන්නේ. උෂ්ණ කාලයේ පැවති රූප සීතල කාලයට යන්නේ එතනම නැති වෙනවා. ඒතර කාලය itu itu නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. සීත උෂ්ණ දෙක එකම තත්ත්වයේ හැම ක්ෂණයක් ගානෙම පවතිනා නෙවෙයි. උෂ්ණේ වුණත් නිරන්තරයෙන් එහාට මෙහාට වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. සීතල වුණත් එහෙමයි. ඒ අඩු වැඩි වීම මත අපේ රූපයත් නිරන්තරයෙන් නැති වෙමින් නැති වෙමින් යනවා. ඊළඟට අපේ ශීත සිතාන්වත් රූප උපදින බව මේ අදිකාම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. කවුරු හරි අපේ මූණට මොනවා හරි කැමති නැති දෙයක් කිව්වොත් එහෙනම් අපි කියන්නේ මේ නිකන් මූණ බුල්ලුන මූණ නරක් වුණා. එහෙම කියන්නේ අර මූණින්ම පේනවා එයාගේ හිතට අනුකූලව ඒ තමන් එයාගේ රූපේ වෙනස් වෙනයි කියලා ඕනම කෙනෙකුට දකින්නට පුළුවන්. හිත නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. එක විදිහට පවතින්නේ නැහැ. සිත නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නම් සිත නිසා පහළ වෙන රූපත් නිරන්තරයෙන්ම වෙනස් මේකද කියති. එතකොට අර කලින් කියපු කරුණ මේ සෑම දෙයකටම ආදේශ කරගන්නට ඕනේ. ඒ කියන්නේ ශීතට ඕන එකම නැහැ. රූප කලාප උපදවන්න රූප කලාප දන්නේ ශීත නිසා රූප කලාප උදින්න බව. ශීතින් රූප කලාප උපදවන්නේ නැහැ. නමුත් ශීත නිසා රූප කලාප උපදින්නේ මේ ශීත ආදී වෙන මේ නිත්‍යත ආදී වෙනත් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් තොරව රූප කලාප උපදින කෙනෙකුත් නැහැ. මේ සංස්කාරවල ක්‍රියාදාමය මේ විදිහට සිදුවෙනවා. ඔය කියපු කරුණු හැම එකටම ඊළඟට කර්මය කර්මය නිසා රූප කලාප උපදිනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මේ චක්කසෝත ගහන ජීවා කාය ප්‍රසාද රූප මේ ඔක්කොම කෙලින්ම කම්ම සත්‍යෙම නිබලේ කිදේවා. ඒක නිසා කර්මය නිසා ඇතිවෙච්ච රූප තියෙනවා නම් ඒ කර්මය නිරුද්ධ වෙනකොට ඔක්කොම ඒ රූප නිරුද්ධ වෙනවා. එතකොට යම් යම් අපඝාත කර්ම උපපීඩක කර්ම ආදී කර්ම තිබෙනවා. අපිට යම් කිසි පීඩා පමුණවන කර්ම තියෙනවා නම් අපේ ශරීරය කැඩෙන්නට පුළුවන්, බිඳෙන්නට පුළුවන්, ආදේශ අනුතර වලට ලක්වන්නට පුළුවන්, සමහර අය කාපලා දාන්නට පවා සිදු වෙන්නට පුළුවන්. ඒ උපපීඩක කර්ම ඉදිරියට ආවට පස්සේ එතකොට ඒක ඒ අනුව රූප කලාප වෙනස් වෙනවා. අපි කැම බීම විදීලා නැත්නම් ඒ කර්මයට අනුව අපිට අවශ්‍ය කැම බීම ලැබෙන්නේ නැහැ. ඒ අනුව රූප කලාප වෙනස් වෙනවා. අපි හොඳ කැම බීම එහෙම දාන මාන ආදීකින් කරලා තියෙනවා නම් අපිට අවශ්‍ය දේවල් ලැබෙනවා. ඒක නිසා රූප කලාප වෙනස් වෙනවා. මේ විදිහට කම්ම චිත්ත ඒසෝ ආහාර කියන පස්සේ ධර්මයන් නිසා රූප ධර්මයන් වෙනස් වෙනවා කියන එක අවබෝධ කරගන්න. මේ සංනික වශයෙන් ඇති වෙන අනිත්‍යතාවය දැකීමට නෙවෙයි මේ සංතති වශයෙන් සිදුවන අනිත්‍යතාවය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට ඉති මේවා කරන්නේ. එහෙම ඇති කරගත්තාට පසුව එකක් දොඩට සිත සමාධිය වෙනකම් භාවනා කරලා සමාධියෙන් යුතුව පංචස්කන්ධයේ ඇති වෙන ඇති වීම නැති වීම බල බලා සිටින්නට ඕන ඇති වෙන විට ඇති වෙන බව දකින්නට ඕන නැති වෙනකොට නැති වෙන බව දකින්නට ඕන ඒකයි කලියතුවන් එතකොට මේ දේශනාව මෙන් එහාට අද කරන්නේ නැහැ. මේ ඉතිරි කොටස ඊළඟ දවසට කියන්නට බලාපොරොත්තුන්නේ. මේක නැවත නැවත අහන්න අහලා මේ කරුණු තමාම අවබෝධ කරගන්න බලන්න විශේෂයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණය තුළින් අස්විමානය දුරු කරන්න පුළුවන් කියලා මා කලින් කියවා ආත්ම සංඥාව දුරු කරන්නට පුළුවන්. ඒ දුරු වෙන ආකාරයට සුදුසු වන පරිදි අපේ සිත දියුණු කරගන්නට ඕනේ. ඒක ඒක කල හැකි වෙන ආකාරයෙන් සිත දියුණු විය යුතුයි. එම නිසායි අපි මේ විදිහට මේ දේශනාව ඉදිරිපත් කළේ මේ කරුණ අනුව පිළිපැදීම තුළින් මේ ඇයට පන් රූපස්කන්ධය අනිත්‍යතාවය පිළිබඳ තරමක දුරට අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් ඒ අවබෝධය ඇති කරගත්තාට පස්සේ භාවනා කරන විට සමාධියෙන් යුතුව රූපස්කන්ධයේ අරමුණට අරමුණ අරමුණට බැලමින් භාවනා කරන විට මේවා සෑම ශුන්‍යක් පාසාම ඇති ඇති නැති නැති යන ආකාරයේ දැක දැක ඉන්නට පුළුවන්කම ලැබේ. ඒකම හැකියාව ලැබේවා. ඒ ලැබීම තුළින් මේ ඇත නිවන සංසිඳීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව නිම කරනවා. දෙයයන් දෙන්නම ආකාශකා කියන පාඩේ කියමු. ආකාශකා දෙන්නම මත්තම දේවා නාමයින්දිකා පුඤ්ඤන්තං මොනිකාචරං දස්සන් දසනං ආපාදකාරි බුම්මත්තා දේවා නාගාමයිනිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ඛන්ද දේශනං ආකාශත්තාදි බුම්මත්තා දේවා නාගාමයිනිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ඛන්ද මං පරන්ති ප්‍රාර්ථනේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සෝයාවනි සානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයාවන් හෝතු සම්බුද්ධා සතියේ සතිවිනිසන් සීමිත වාසනාව සත්‍යදා වේවා. විවාදින සීලස සම්බ්‍රාප්තානෝ සස්සාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුමන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නියුච රතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සම්ඤ්ඤතෝ සම්පත්තේ වානිවසල දේවා